පින්වතුනි අපි පීති සම්බෝධ්‍යංගය පිළිබඳව පසුගිය දිනෙහි කතා කළේ. පීති සම්බෝධ්‍යංගය උපදවා ගන්නට උපකාර වන කරුණු කීපයක් දැක්වෙනවා ඒවා ගැනත් අප කතා කළා. ඒක ඒ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඒ සීලානුස්සතිය ගැනයි අප බොහෝ කරුණු කීවේ. සීලානුස්සති ඊළඟට එනවා උපසමානුස්සති කියලා. උපසමානුස්සතිය කියන්නේ උපසම කියන වචනේ නිවනටත් පාවිච්චි කරනවා. මෙතන උපසමානුස්සති අදහස් කරන්නේ තමන්ගේ సంతානෙහි සංසිඳීගේ කෙලෙස් ගැන. යන මෙනෙහි කිරීම උපසමානුස්සති ඊළඟට තව කාරණයක් තියෙනවා පසාදනීය සුත්තන්ත පච්චවෙක්කනතාක ඊට කලින් එනවා මේ නූක පුද්ගල පරිවර්ජනතා සිනිද්ධ පුද්ගල සේවනතා නූක පුද්ගල පරිවර්ජනතා කියන්නේ ගොරෝසු ගති කරතු නැති මිනිසුන් ඇසුරු නොකිරීම කියන සමහර වෙලාවනේ ගොරෝසු කරතුන් කියන කට බොහෝම නරක ඒ වගේම ක්‍රියාකලාපය බොහෝම පරුෂයි එබඳු අය සමග ආශ්‍රය නොකිරීම. ඒක පරිවර්ජනතා කියන්නේ ඒකයි. මොකද ඒ ගති නැත්නම් Tamanට පුරුදුවන්නට පුළුවන්. ලූක පුද්ගල පරිවර්ජනතා. ඒ සීඝ්‍ර පුද්ගල සේවනතා. කියන්නේ කොහොම හොඳ මිනිසුන් සාන්ත දාන්ත පැවතුම් නැති අය ඇසුරු කිරීම. පසාදනීය සුත්තන්ත පච්චවික්කනතා කියනවා. පසාදනීය සුත්තන්ත කියන්නේ Tamanගේ සිතෙහි ප්‍රසාදය දියුණු කිරීමට හේතු වන ඒ අසන කොට ප්‍රසාදය ඇතිවන සූත්‍ර ධර්ම ඇස්වීම. දැන් මේ දින තුන් දන්නවා එක සූත්‍රයක් අප මෙහිදී කියවට මට මතක නැහැ වෙන තැන්වලදී නම් කියලා තියෙනවා. අග්ගප්පසාද සූත්‍ර කියලා. අග්ගප්පසාද සූත්‍ර. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහ කියන මේ පිළිබඳව ඇති අග්‍ර බව දැක්වෙන සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ විසින් වදාරනවා. යාවතාපික්කවේ සත්තා අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා රූපිනෝවා සංඤිනෝවා සංඤිනෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ යේ භික්කවේ බුද්ධේ පසන්න අග්ගේතේ පසන්න අග්ගේ කෝපන පසන්නාන අග්ගෝ විපාකෝ හොති එහෙම වදාරනවා යමෙක් ඒ දැන් බුදුරජාණන් වහන්සේ කියුවේ වා ලෝකේ වාසය කරන සතුන් අතර සත්වයන් අතර ශ්‍රේෂ්ඨම උතුමාණන් වහන්සේ. එයයි ඒ කොටින්ම කියනවා නම් ඒ සූත්‍රයේ කියන බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැක්වෙන කරුණ ඇටියට කියන්නට තිබෙන්නේ. යන්තාක් ලෝකෙහි සත්වෝ වෙද්ද පා ඇති අපාද කියන්නේ පා නැති. ඒ වගේම පා ඇති වුන් අතර ඉන්න විපාද, චතුප්පාද, බහුපාද. පා දෙකක් ඇති ඊට සතර පා ඇති බොහෝ පා ඇති සත්වයෝ. ඒ හැම සතුන් අතර ඉන්න තථාගතෝ තේසං අග්ගමඛාය. තථාගතයන් වහන්සේ අග්ගම. ඒ වගේම තවත් ආකාරයකින් සතුන් බෙදා කතා කරන විට කියන්නට වෙනවා රූපිනෝවා අරූපිනෝවා රූපය ඇති සතුන් සිටිනවා රූපය නැති සතුන් සිටිනවා ඒ රූපය නැති ඇටියට දක්වන ඒ අරූපී ධර්මයක් මෙන්න මේ අය අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි ඊළඟට දක්වනවා සංඥාව කියන්නේ සිත අපි සිත ගන්න සංඥාව සිතේම ඇති වෙන ධර්මයක් නේ සිත ඇති සිත නැති ඒ සිතක් ඇත්තේද නොවේ නැත්තේද නොවේ කිය හැකි තරමේ සියුම් සිතක් ඇති. ඒ නේම සංඥා නා සංඥා අතරේ කියන බ්‍රහ්ම ලෝකය. මේ කියන ඒකටත් ඒ සත්‍යයන් දක්වන විටත් හැම සතුන්ම ඇතුළත් වෙනවා. ඒ සත්‍යයන් අතරත් තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ කෙබඳු තථාගතයන් වහන්සේ නමක්ද අරහං සම්මා සම්බුද්ධෝ දැන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුණ අතර ප්‍රධානම ගුණ දෙක මුලින්ම දැක්වෙන ගුණ දෙක එතන වදාරලා තිබෙනවා. අරහං සම්මා සම්බුද්ධ. යේ භික්කවේ බුද්ධේ පසන්න. මහණෙනි යමෙක් තෙම ඒ එබඳු බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනේ වේද? අග්ගේතේ පසන්න. ඒතනත්තා පැහැදීමේ අග්‍ර වූ පුද්ගලයන් වහන්සේ කෙරෙහිය අගේ කෝපන පසන්නාන ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු හේතුවෙන් අගෝ විපාකෝ හෝති ලබන විපාකයට අග්‍ර එකක් වේ ඊළඟට ධර්මයේ ගැන ඒ අග්ගප්පසාද සූත්‍රය එකක එකක ධර්මයේ පිළිබඳව වදාරලා තිබෙනවා ලෝකෝත්තර ධර්මය ගැන ඒ ලෝකෝත්තර ධර්මයන් අතුරෙන් එකක් වන නිර්වාණය වෙන වදාරලා තවත් තැනකදී ඒ අසංකත ධර්ම අතර නිර්වාණයක් සංකත ධර්ම අතර ආර්ය ශ්‍රාංගික මාර්ගයක් වදාරලා තිබෙනවා. යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති යදිදං මදනින් මදනෝ විපාස විනයෝ ආලය සමුද්ධාතෝ වට්ටුපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං යේ භික්කවේ විරාගයේ ධම්මේ පසන්නා. අග්ගේතේ පසන්නා, අග්ගේ කෝපන පසන්නාන අග්ගෝ විපාකෝ. හිම වදාලා. ඒ නිර්වාණ ධර්මය. යාවතා භික්කවේ ධම්මා සංඛතාව අසංඛතාව. සංඛත වූද අසංඛත වූද ධර්මයන් යම්තාක් වේද ඒ ධර්මයන් අතර විරාගෝ තේසං අග්ගනක්ඛායති විරාගයයි කියන ලබන නිර්වාණය ඒ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨය. ඉතින් මේ නිර්වාණ ධර්මයේ පිළිබඳව උන්වහන්සේ වදාරනවා යදිදං යං ඒ කියන එක නේ යදිදං යං ඉදං මදමින් මදන මදය නිර්මද කරන ඒ කියන්නේ මදය එහෙම පිටින්ම නැති කරන නැත්නම් මද නැති තැන නිවන මදමින් මදනු විපාස විනයෝ විපාසය තෘෂ්ණා විපාසය එහෙම පිටින්ම නැති කරන ආලය සමුද්ධාතෝ ආලය කියන ඇලීම සමුද්ධාත සම්පූර්ණයෙන් විනාශ වූ තැන නැත්තම් ඒ ආලයගේ සම්පූර්ණ විනාශය ආලය සමුද්ධාත වට්ටුපච්ඡේදු වෘතේයි සිඳීම වෘතේ කියන විට වෘත තුනක් දක්වනවානේ ඒ ක්ලේශ වෘත්ත, කර්ම වෘත්ත, විපාක වෘත්ත කියන ත්‍රිවිධ වෘත්තයම සිඳී යන තැන, සිඳුණු තැන. ඒ නිවන. වට්ටුපච්ඡේද සම්හක්ඛයෝ. কৃষ্ণාවේ අනුත්පාද නිරෝධය. සම්හක්ඛයෝ විරාගෝ. නැවතත් විරාග රාගය නැති කියලා තැන. නැත්තම් රාගයේ නැති බව. විරාගෝ නිරෝධෝ. ඒ තෘෂ්ණාවේ අනුපාද විරෝධය අනික නිබ්බාන වාන සංඛ්‍යාත ඒ තණ්හාවෙන් නික්මුණු ස්වභාවය කියන මේ වශයෙන් උන්වහන්සේ වදාළා විරාගෝ තේසං අගමක්ඛායති අදිදම් මදෙනින් මදනෝ පිපාස විනයෝ ආලය සංඝාතෝ අට්ඨපච්ඡේදෝ සම්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන යේ භික්කවේ විරාගේ ධම්මීපසන්නා මහණෙනි යමෙක් තෙම ඒ විරාග ධර්මයේ වූ නිර්වාණයෙහි පැහැදුනේ වේද? අග්ගේතේ පසන්න. එතකොට ඔහුගේ පැහැදීම අග්‍ර වූ ධර්මයේ කිය. අග්ගේ කෝපන පසන්නාන අග්ගෝ විපාකෝ වූ. ඒ අග්‍ර ධර්මයක පැහැදුණු තැනට ලැබෙන විපාකයේද අග්‍ර විපාකයක් වේ. ඊළඟට සංඝයා පිළිබඳව උන්වහන්සේ වදාරනවා යාවතා භික්කවේ සංඝාවා ගනිවා ගනාවා තථාගත ශාවක සංඝෝ තේසං අගමඛායති යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුලියෝ පාහුලියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛත්තං ලෝකස් යේ භික්ඛවේ සංඝේ පසන්න අග්ගේතේ පසන්නා අග්ගේ කෝපන පසන්නාන අග්ගෝ විපාකෝ කුති එහෙම ඒ අග්ගප්‍රසාද සූත්‍රවල මහන්සේ දේශනා කළා. අර සංකත ධර්මයන් පිළිබඳව වදාරන විට යාවතා භික්කවේ ධම්මා සංකත මහණෙනි යම්තා ධර්මයෝ වෙද්ද හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නවා. අරියෝ අත්ංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. ආර්ය ශ්‍රාණික මාර්ගය ඒ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨයි. ඒ ඊළඟට උන්වහන්සේ යේ වික්කවේ ආර්ය අත්ංගිකේ මග්ගේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේකෝපන පසන්නාන අගෝපාකෝ හොත් අන්න එහෙම සූත්‍ර අසන කෙනෙකුට ඒ පිළිබඳ විස්තර අසන විට පැහැදීමක් ඇති වෙනවා සිද්ධ බුද්ධ ධම්ම සංඝ කියන ඒ රත්නත්‍රයේ පිළිබඳව ඇති වෙනවා ප්‍රසාදයක් අන්න ඒ බඳු ප්‍රසාදනීය සූත්‍රය දැන් මහා සීයනාද සූත්‍රය එය අහන විට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳ වූ බොහෝ ඥාන වදාරා ඒ දසවිධ ඥාන බල දස බල ඥාන ආදී ඒ චතුර් වෛසාරද්‍ය ඥාන ඒවා ඒවා ගැන අසන විට කෙලෙකුගේ සිතේ ඇතිවෙනවා පැහැදීම අනේ ඒ නිසා එබඳු දේවල් Taman අසා තිබේ නම් අනේ අසා තිබෙන ඒ සූත්‍ර ධර්ම පිළිබඳව මෙනෙහි කිරීමෙන් Tamanට ප්‍රීතිය උපදවා ගන්නට පුළුවන්. සමහර විටක ප්‍රීතිය නැති විය හැකි භාවනා කරනවා භාවනා කරනවා Taman බලාපොරොත්තු වන අර්ථය තවම බොහොම දුරයි වගේ තේින්නේ. ඒ පිළිබඳ ලාංඡන මාත්‍රයක්වත් ඒ පිළිබඳ දියුණුවක් Tamanට දක්නට නැහැ. එහෙම වෙන විට Tamanta මේ නීරස දෙයක් වෙලා භාවනාව එපා වන්නේ. අන්න ඊබඳු අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ගැන සිහි කළ හැකියි. උන්වහන්සේ මේ මිනිසුන්ට පමණක් නෙවෙයි සාස්තු වූයේ දෙවියනට සාස්තු. එනිසායි සත්තා දේව මනුස්සානම්. ඉතින් උන්වහන්සේගේ ගුණ පිළිබඳ දැන් සක්කපන්න සූත්‍රාදී එන බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැක්වෙන කරුණ. ඒ අර මහා ගෝවින්ද සූත්‍රයේ සතර දේවේන්ද්‍රයාම බුදුරජාණන් වහන්සේට ඇති යථාභුච්ච ගුණ වහන්සේ කෙරෙහි विद्यमान ගුණ අටක් පිළිබඳව එහි දේශනා කරන අනේ කරුණ පිළිබඳව මෙනෙහි කරන විට නැති ප්‍රීතිය උපදවා ගන්න පුළුවන් ඒ බඳු ශාස්ත්‍රුන් වහන්සේ නම මාගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය නිකම් මේ ශ්‍රුති මාත්‍රයෙන් අපා එහෙම නැත්නම් කුදු කල්පනා මාත්‍රයකින් දැනගෙන දේශනා කරන ලද්දක් නව තමන් වහන්සේම ප්‍රත්‍යක්ෂ කරන ලද්ද. ඒ මාර්ගෙහි පිළිපැද තමන් වහන්සේම ලබ අවබෝධය නිසා. ඒ අවබෝධයෙන්ම ලබ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ඒ නිසා මේ මා පිළිපදින මාර්ගය මා මේ දැන් ගමන් කරන මගේ මේ පිළිවෙත වැරදි පිළිවෙතක් නෙවේ කියලා තවදුරටත් Taman මේ භාවනා කර්මෙහි උත්සුකවත් කරගෙන නැති ප්‍රීතිය උපදවාගෙන ඇති ප්‍රීතිය දියුණු කරගෙන භාවනාව ඉදිරියට ගෙන යන්නට පුළුවන් වෙනවා. ඒ නිසායි වසාබනීය සුත්තන්ත පච්චවෙක්කනතා කියලා දක්වලා තියෙන්නේ. ඊළඟට එනවා තදබිමුත්තතා. මේ ප්‍රීතිය උපදවා ගැනීමට නින්න පෝන පබ්බාර වශයෙන් නැමුණු සිතක් ඇති කර ගැනීම. මෙන්න මේ කරුණ දක්වලා. දැන් ඒ ඇති ඒ පිළිබඳව අප කියපු කරුණ දැන් ඊළඟට එන්නේ පස්සද්ධි සම්බෝධිංගය ගැන. පස්සද්ධි කියන්නේ ඒ සංසිඳීම සංසිඳීම කියන මේ වචනය පස්සද්ධියට ඉතාම සුදුසු සිංහල වචන. සංසිඳුණු බව. දැන් මේ සංසිඳීමේ කියන එකෙන් අදහස් කරන්නේ සිතේ ඇතිවන මේ ක්ලේශ 10 සංසිඳීම. කෙලෙස් නිසා ඇතිවන දැවිල්ල. දැන් මිනිසුන්ට ඒ ඇතිවන ක්ලේශ 10 බොහෝ විට 10ක් බව Tamanටම දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. නමුත් ඒක දැවිල්ලක්. ඒ නිසා තමයි ඒ ක්ලේශ 10 ඇති වූ කල්හි ඒ තනත්තාට ඒ ශරීර වශයෙන් තිබෙන දැඟලිලා මේ ඒ එය සම්තරපණය කරගන්න අතුරු Tamanට ඇතිවුණු ඒ ක්ලේශය නිසා ඇතිවන ඒ 10 කෙනෙක් සංසඳවා ගන්නෙ ඒට උමනා කරන ආහාර දීලා දැන් ගින්නකට උමනා කරන ආහාරය කොහොමද දරණ දරවනි ඉබඳු ඉන්දන ඒ වගේ මේ කෙලස් යම් යම් කෙලස් උපදින කල්ලි ඒ ක්ලේශෙහි අරමුණ ඒ අරමුණ එක්තරා විදිහකට ඒ ක්ලේශයට ආහාර වෙනවා ආහාර ඉතින් ඒ ආහාරය නිසා ඒ ක්ලේශය සංසිඳනවා නෙමෙයි ඒකෙන් වන්නේ තව තවත් ඒ ක්ලේශය වැඩි වෙනවා ඒ උවමනාව අධික වෙනවා. ඒ නිසායි දැන් කෙනෙක්ට ඒ ඒ දේවල් පිළිබඳව ඇතිවන්නා වූ තෘෂ්ණාව ඒ දේවල් ලබා දීමෙන් සම්පූර්ණයෙන් නැති කරන්නට බෑ. ඒක ඒ ලැබීම හේතු කොටගෙන తాවකාලික සමනයක් තියෙනවා. මොකද වමනා කරන දේ ලැබුණ ඒ නිසා ඉන්නවා ටිකකට. නමුත් ඒකෙන් ඒ තෘෂ්ණාව නැති කලයි කියන්නේ නෑ. ඒකෙන් වන්නේ අර ඒ දේ ලැබුණාම තව ඊට වැඩි දෙයක් Taman කැමති වෙනවා බලාපොරොත්තු වෙනවා ඊට ආසක්. ඒකයි දැන් ඔය රටවල් අල්ලපු රජවරු නැත්නම් ඔය ආක්‍රමණිකයන් ගැන අහලා තිබෙනවනේ මෙතන. සමහර විට ඔවුන්ට දිරව ගන්නට බැරි තරම්ම කනවා වගේ. ඒ ඇල්වීමේදී කලේ ඒ නිසාම වුණට ඒව රැකගන්නටත් බැරි වෙනවා පසු කාලේ. නමුත් ඒ තෘෂ්ණාව මේ රට ඇරියාම ඊළඟට හිතෙන ඊළඟ රට ගැන. ඒකනේ අර මහා මන්දාතු රජතුමා ගැන වෙන ප්‍රවෘත්ති මේ දිනතුන් අහලා ඇතිනේ. කොයිතරම් ප්‍රබල රජ කෙනෙක් ගැනද කියන්නේ. ඉතින් පස්සේ තමන් චක්‍ර රත්නේ නැගලා චක්‍ර දිව්‍ය ලෝකයට ගිය වෙලාවේ චක්‍රයා ඇවිත් පිළිගෙන පිළිගෙන අපි මේ දිව්‍ය ලෝකය දෙකට බෙදාගෙන රජකම් කරනවා. ඉතින් බෙදාගෙන රජකම් කළා. සත්‍රය කී දෙනෙක් නැතුව ගියා. සත්‍රය 30 ගණනක් 36ක් වගේ මට මතක. ඒගොල්ලෝ ඉපදිලා උන්ගේ ආයු කාලය ගත කරලා එතනින් නැරෙනවා. චුත වෙනවා. එහෙ මහා මන්දහත් රජතුමා ඉන්නවා තාම. ඒතර මේ මිනිසුන්ගේ ආයුෂය අසංකේ ගණන්කට පවතිද්දී මේ වෙනතුන් අහලා ඇතිනේ. මිනිසුන්ගේ අවශ්‍ය පිළිබඳව නියමයක් දක්වන්නේ නැහැ. මිනිසුන්ගේ අවශ්‍ය දැන් වර්තමානයේ නම් අවශ්‍ය පිළිබඳ එහෙම නියමයක් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ අපමිදන් ධික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං භක්මචරියං නත්ථි ජාතස්ස අමරණං යෝහි ධික්කවේ චිරං ජීවති සෝ වස්සසතං අප්පං වා භීයෝ ඔහි වික්‍රේ චිරන් ජීවිත මහණෙනි යමෙක් බොහෝ කල ජීවත් වෙනා ඔහුගේ ජීවත් වීම වස සතන් අවුරුදු 100ක් අපංගා දීයෝ එකක් වැඩි හෝ අඩු ඒකට අවුරුදු 100 පරමාවශය හැටියට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙහිදී දැක්කේ නමුත් ඒම නෙවෙයි මිනිසුන්ගේ ඒ කියන්නේ මිනිස් මේ මිනිස්යන්ට නියමිත අවශ්‍යම ඒක නෙවෙයි ක්‍රමයෙන් ඔවුන්ගේ අවශ්‍යය වැඩි වෙන කාලයක් වැඩි වෙනවා. ඒ නිසා තමයි අපේ ශාස්ත්‍රයේ පිළිබඳ දැක්වෙන විට ඒ ශාසන ප්‍රවෘත්ති වල පෙන්වන්නේ එනම් එන්නන්නේ බුදුරයන් වහන්සේලා ලෝකෙහි පහළවන්නේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු ලක්ෂයකට සීමා වූ කාලෙහි උඩක් පිරිස. උඩක් පිරිසෙන් කියන්නේ ඉහළම වංශයෙන් ගන්නවා නම් අවුරුදු ලක්ෂය මිනිසුන්ගේ ආයුෂයද ඒ කාලයේදී බුදුවරු පහළ වෙනවා. ලක්ෂයට වැඩි කාලෙදී බුදුරයන් වහන්සේලාගේ පහළවීමක් වන්නේ නැහැ. අනිත් එක අවුරුදු 100ය. අවුරුදු 100 තමයි අඩුම කාලය. ඒ අවුරුදු 100ට අඩු ආයුෂයක් ඇති කාලෙදී බුදුරජාණන් වහන්සේලා ලෝකෙහි පහළවන්නේ නැහැ. මෙන්න මේ කාල දෙක බුදුරයන් වහන්සේලාගේ පහළවීමට සුදුසු අවස්ථාව. හේතුව අවුරුදු ලක්ෂයකට වැඩි ආයුෂයක් වින්දනය කරන මිනිසුන් සිටින කාලෙදී මිනිසුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරවන්නට අමාරුයි. ඒ නිසා උන්වහන්සේලා ඒ කාලෙදී පහළවන්නේ නැහැ. අවුරුදු 100ට අඩු කාලෙදී මිනිසුන්ගේ සිත් සතන් වල ක්ලේශ ධර්ම බහුල වශයෙන් පවතී. බොහෝම උත්සන්නයි කෙලෙස්. ඒ ක්ලේශෝත්සන්නතාව හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේගේ මේ උපසාන්ත නැත්නම් නෛර්යානික ධර්මය ඔවුන්ට ගෝචර නැහැ සුදුසු නැහැ. ඔවුන් ඒකට ප්‍රිය කරන්නේ නැහැ. අහන්නට කන් යොමු කරන්නේ නැහැ. දැන් දැන් එහෙම තත්ත්වයක් ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර තුරුණු වියෙහි සිටින බොහෝ දෙන බොහෝ දෙන බණ දහම අහන්නට කැමති නැහැ. එයා හිතන්නේ ඒ දැන් හැම එකක් ගැනම හිතන්නේ මේ විද්‍යාව. විද්‍යාව ගැන හිතන්නේ මේ බණ ගැන හිතන්නේ නෑ. ඒක උගමනා නැති දෙයක් කියලා උන් සලකනවා. ඉතින් සමහරු ඒ නිසාම කියනවා. සමහරු මේ ඊයේ පෙරේදා මාත් සමග කතා කරන විට මේ අපේ රටේ බුද්ධ ආගම හොඳට තියෙනවායි කියලා කියනවා. බෞද්ධ හැමුවෙත් ඉන්නේ කියලා. මේ දොස්තර මහත්මියක මට කියනවා අපේ ලෙඩ්ඩු කතා කළොත් යාට බොරුවක් අරුවා. මේ ඉස්විදාල් කියනවලු මේ. ඉස්විදාල්ට ඒ විලවා දොස්තර වාප්පය ඇස් දෙක බැලුවලු. බලනකොට තේරවලු මොහුට මේ තේර පෙනෙන ඇස් දෙකක් තියෙන්නේ. ඉතින් දොස්තර මහත්තයා ඇහුවලු එළිය පේනවාද? නැහැ කිව්වලු. ඉතින් එළිය පේන්නේ නැත්නම් මට පේන හැටියට නහරේ නරක් වෙලා ඉතින් ඔපරේෂන් එකක් කරලා මොනවද කරන්නට බෑ කිව්වලු. ඒ පරිච්ඡේදය එළිය පේනයි. <laughs> එතෙතිකව එළිය තියෙනවා නේ. ඒ වගේ ඒ වගේ සමහරු ඉන්නවා. ඒ සමහරුන්ට උපදෙස් දෙනවානේ. ස්විතාලයට ගියාම විස්තර මාත්‍යයට කියන්න ඕනේ ඒවා කලින් කියනවා. නැත්තම් මේ අතුළු කරගන්නේ නැtei කියලා. ඉතින් මේ නැති රිදී ගැන කියනවා. ඉතින් එයා කිව්වේ ඒ දැන් යුරෝපයේ සුදු මහත්තයෙක් කියනවා ලෙඩක් ගැන අහුවොත් එයා තියෙන එකම කියන්නේ. බොරු කියන්නේ නැහැ. ඒ ඒ එකක්. බුදු අනිත් එක බලන්න කොවිතරම්. දැන් මේ කාලයේ හැටියටත් ඒක වෙලා තියෙනවා. දැන් බොහෝ තැන්වල කිසි දෙයක් කරගන්නට බැරි අවස්ථාවක් වෙලා තියෙනවා. දැන් රජයේ කාර්යාලයකට ගියා. Tamanගේ යුතුයකම් කවුරුවත් කරන්නේ ටික දෙනෙක් ඇති ඒ මිනිසුන්ට බෑ අනිත් අය නිසා කරන්න. ඒ අය බොහොම දුර්වල වෙලා ඉන්නේ. දුර්වල වෙලා. කරන්න බෑ මොකද හැම දෙයක්ම කරගන්නට මොන හරි සැලකිල්ලක් කරන්නට ඕන. එහෙම නැතුව බෑ කරන්න. ඔවුන් හිතන්නේ නෑ මේ මමත් මේ වගේ තැනකට ගියාම කොහොමද තත්ත්වය? එහෙම හිතන්නේ නෑ. හිතන්නේ නැතුව කිසිදු සැලකිල්ලක් මොනවාද ඒවා? ඒවා කෙලෙස් නේ. කෙලෙස් බහුලයි. ඉතින් ඔවුන්ට පුළුවන් ද බණ කියන්න. මොනවද බණ කියවම මොකද්ද ඔවුන් කියනවා ඇත්තේ? ඔවුන් ඈ බණ කියවන්නේ ඔවුන්ගේ කල්පනාව මේ ලෝකයේ මේ ජීවිතය විතරයි. මේන් එහා මොකක්ද? මොනින් එහා මොකක්වත් නැහැ. මෙතන විතරයි. මෙතන පුළුවන් විදිහකින් හොයාගෙන කාලා දීලා සැපසේ ජීවත් වන්නටයි තියෙන්නේ. නැත්නම් කාව හරි මරාගෙන හරි කන්නට ඕන. එහෙම සැලකන ඇසිටි. ඉතින් එහෙම කාලයකදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන්නට පටන් ගත්තොත් දැන් අහන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද වන්නේ? ඒ බුදුරජාණන් වහන්සේට දක්වන ආක්‍රෝෂය, ක්‍රෝධය නිසා අපායගාමී වන සත්‍යයන් කොයිතරම් වැඩිද? ඒ නිසා වහන්සේලාගේ පහළවීමක් නැහැ. කෙලස් අතිශයින්ම බහුල කාලයක්. එබැවින් අවුරුදු 100ට අඩු අවශ්‍යයක් මිනිසුන්ට පවත්නා කාලයේදී බුදුරජාණන් වහන්සේලාගේ ලෝකේ පහළවීම නොවන්නේ. දැන් ඒ පස්සද්ධිය කියනකොට පස්සද්ධියේදී මේ ක්ලේශ 10 සංසිඳවන බව. දැන් ඒක හැම කුසල් සිතකම තිබෙන ස්වභාවයක්. කුසල් සිතක විතරක් නෙවෙයි සෝභන චෛතසික වලට ඇතුළත් ධර්ම දෙකක් තිබෙනවා. පස්සද්ධි නාමයෙන්ම කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. අනේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන මේ දෙකම තමයි මස්සද්දි සම්බෝධ්‍යංගේ කියන්නේ. එය කුසල් සිතෙහි ඇති වූ කල්හි ඒ ඒ කුසල් සිතෙහි ඇතිවන පස්සද්ධිය වඩන්නට පුළුවන් දියුණු කරන්න. ඒ කියන්නේ පස්සද්ධියේ බලය, ශක්තිය වඩාගත හැකි එකක්. දැන් මේ වැඩිම වෙනවා භාවනාව. සාමාන්‍යයෙන් යම්කිසි කුසලයක කුසල ක්‍රියාවක යෙදෙන කෙනෙක් විතොත් ඒ තැනත්තාට පස්සද්ධිය ඒ කුසල් සිතෙහි යෙදෙනවා කුසල් සිත නමුත් හැම කෙනෙකුටම කුසල් සිතෙහි ඇතිවන්නා වූ ඒ පස්සද්ධිය එකම මට්ටමේ එකම තරාතිරමේ නොවේ ඒ ඒ ක්ලේශ සමනය කරගන්නා ලද තරමට ඒතනත්තාට ඇතිවන්නා වූ පස්සද්ධිය බලවත්. දැන් මේ පස්සද්ධිය බලවත් කර ගැනීමටම හේතු වන ප්‍රතිපත්තියක් තමයි භාවනාව. දැන් භාවනාවේදී මොනවාද ප්‍රධාන වශයෙන් භාවනාවෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා බලන්න. කෙනෙකු කරන භාවනාව සමත භාවනාවක් වේවා එය විපස්සනා භාවනාවක් වේවා. පළමුවෙන්ම ඒ පුද්ගලයාට කළ යුතුව තිබෙන ඒ පුද්ගලයා විසින් කළ යුතුව තිබෙන කාරණය දේනම් අර ක්ලේශ ධර්මයන් අතර බලවත් කෙලෙස් වශයෙන් දැක්වෙන නීවරණ පස් යටපත් වීම දුරු කිරීම ඒක විදර්ශනාවේදී තදංග වශයෙන් දුරු වී යනවා සමත භාවනාවේ උපදවා ගන්නා ධානයේදී විස්කම්භන වශයෙන් දුරු කරනවා. දැන් ඒ තදංග වශයෙන් දුරු වී යන ඒ ක්ලේශ ධර්ම පහ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මේ කියන දේ අතුරෙන් පහ අතුරෙන් කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ දෙකේ පිළිදෙන 10 අන්‍ය ක්ලේශයන්ගේ 1000ට වඩා අධික එකක්. ඒක අපට ඒ ධර්ම අපගේ సంతානවල ඉපදුණු අවස්ථා පිළිබඳව සලකා ආපසු හැරීමවද සලකා බලන්නට පුළුවන් නම් ඒවායේ තිබෙන 1000 ගතිය තේරුම් ගන්නට පුළුවන්. ඒකේ තියෙනවා දැවෙන ගතිය. කෙලස් තියෙන ඒවාට ඒවා හැඳින්වීමට කරන විග්‍රහයක් ඇටියට දක්වන්නේ දවන, තවන, පෙළෙන ස්වභාවය කෙලෙස් ඒ සිත දවන, තවන, පෙළෙන ස්වභාවයන්ට කියනවා කෙලෙස්. අනේ කෙලෙස් වල තිබෙනවා ඒ දැවන ගතිය. ඒකයි මේ 10 කියන්නේ. ඒකට ක්ලේශ පරිලාහය කියලා කියනවා. පරිදාහ කියන්නේ ඒකමයි. පරිලාහ කියන එකමයි සංස්කෘත වචනේ පරිදාහ. ඒ දැවීම. දැන් තව තියෙනවානේ කාම රාගේන ගයිහාමි කියලා කියන්නේ. කාම රාගයෙන් ඩයිහාමි. කාම රාගයෙන් දැවෙවි. දැන් ඒකෙන් පේනවා ඒ කාම රාගය කියන ලෝභය කාම රාග වශයෙන් ඇති වූ කල්හි එයින් సంతානය දවනවා. නැත්නම් ඒ පුද්ගලයාම එයින් දැවෙනවා. ඒ පුද්ගලයා දැවෙනවා. අපිට ඉතින් පුද්ගල කතාවේ පිටා කතා කරන විට පුද්ගලයා දැවෙනවා කියන්නේ. දැන් ඒකෙන් සමහර විටක සමහරුන්ට තරහා යන අවස්ථා. ඒ තරහ ගිය අවස්ථාවවලදී තවුන් බොහොම තදින් දැවෙන. මා බංගා පුද්ගලයෙක් නම් මට මතකයි ඒක අවස්ථාවක කිව්වා මේ වතුර බාල්දියක් ඔළුවේ හලන්න ඔළුව දන්න දනවයි ඔහුට තරහ ගිය වෙලාව. ඒක මොන කාරණා නිසාද මන් දැන් දන්නේ. ඉතින් සමහර විටක ගැවිල බොහොම තදට දැනෙන්නට ඇති. කෙලසුන්ගේ තිබෙනවා එහෙම දවට ගන්න. ඒ නිසා ඒ දැන් ආහාර පාන පවා ගන්නට බැරි සත්‍යයක් ඇති වෙනවා ඒ හේතු කොට. දැන් සමහර විටක තමන් කරන ලද වරදක් තමන් කරන ලද වරදක් පිළිබඳව තමන්ට නැවත නැවත නැවත නැවත මතක් වෙන විට එයින් කරන දැවීම හේතු කොටගෙන සමාගේ ශරීරය පවා පිෂ වෙනවා නහර ඉලිප්පී යන ශරීරයේ තිබුණ ස්වභාව නැතිව යන ඒක මේ පිනතුන්ට කියවන්නට ලැබෙන අවස්ථාවක් තමයි සුබින්න වස්තුව පරාජිකා පාළියේ සුබින්න වස්තුව කියන විට පේනවා ඒ සුබින්න හාමුදුරුවන්ගෙන් අනිත් හාමුදුරුවෝ ඇහුවා අවැත්නි ඔබ බොහෝම දැතුම් කළු සිරුරකින් යුක්තව සිටියේ දැන් ඔබට මොකක්ද වෙලා පිරෙන්නේ? ඔබ අසනීපයකින් තෙලෙනවා. ඔබ නහරින් කියලා. ශරීරයේ කුෂ වෙලා මොකද හේතුව? ඉතින් එතකොට ඔහු ඒ සුබින්න හාමුදුරුව තමන්ට සිදු වූ වරද නැත්නම් තමන් කළ වරද පිළිබඳව කියනවා. මොකද සිදු වූ වරද පිළිබඳව නැවත නැවත අහෝ මම මේ ඉතා පිරිසිදු වූ මේ ශාසනයෙහි පිරිසිදු භක්මචර්යාව දිවිහිමියෙන් රැකගන්නට බැරි වූ නා නොවේද මට කියලා මහත් කනස්සල්ලකට පත් වෙනවා. පසුතැවෙනවා. ඉතින් මේ පසුතැවීම වශයෙන් උපදින්නේද මොකක්ද? පසුතැවීම කියන්නේ කුකුච්චේන. කුකුච්චේ උපදින්නේ මොන සිතේද? ද්වේෂ මූල සිතේ. එතකොට කුකුච්චේන් කුකුච්චයයි ද්වේෂයයි කියන මේ දෙකම එකතු වෙලා පුද්ගලයාව දවනවා. ඒ ක්ලේශ ධර්මයේ තිබෙන එහෙම දාහකට ඉතින් අප දන්නවානේ එදා සිතේ කියන එකේ දැවෙන ස්වභාවයක්ම නෙවෙයි. නමුත් සිත නිසා උපදින රූප කොටසක්. විසබලුවම ඒ තැනත්තා වහන් සිතකින් හොඳ පහදුණු සිතකින් ප්‍රීතියකින් සිටිනවා කියලා පෙනෙනවා. තවත් කෙනෙකු දැස බැලුවම හෙතම කනස්කල්ලකින් කනගාට ස්වභාවයකින් ඉන්නවයි කියලා ඇතැම් විටක පේනවා. ඒ පෙනෙන්නේ ඇහැට පෙනෙන්නේ නම් වර්ණ රූපේ විතරයි. නමුත් ඒ වර්ණ රූපානුස්කාරයෙන් පසුව අපට ඇතිවන්නා වූ සිත්වලින් අප දැනගන්නවා. මේ පුද්ගලයාට මෙබන්දක් මෙබඳු සිතක් ඇති වෙනවයි කියලා. ඒක 100%ක් හරි කියලා කියන්නට බැරි වුණාම එහෙම දැනෙනවා. මොකද එහෙම තත්වයක් ඇතිවන්නේ. මේ සිතින් උපදවන රූප කොටසක් වෙනවනේ. ඒ රූප දැන් සිත ගවන, කවන, පෙළෙන ස්වභාවයෙන් යුක්ත අකුසල ධර්ම යන්ගෙන් යුක් සිතකින් උපදවන රූප ඒ වගේම මලානික රූප වෙන්නට ඕනේ. ඒ වගේම පහන් සිතකින් උපදවන රූප ප්‍රසන්න. ඒ නිසා ඒ සමහර අවස්ථාවලදී වික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා මුණ ගැසෙනවා. රහතන් වහන්සේලා එහෙමත් මුණ ගැසුනම අවදී ඔබගේ මුඛ වර්ණය බොහෝම ප්‍රසන්නයි. යන්නේ මුහුණේ ස්වභාවය බොහෝම ප්‍රසන්නයි. කිනම් විහාරයකින් මේ කාලෙහි ගත කරනවාද? එහෙම අහන්න. මොන භාවනාවකින්ද යුක්තවද මේ කාලය ගත කරන්නේ? ඉතින් සමහර විටක මහන්සියලා පිළිතුරු දෙනවා මේ කාලෙදී චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානෙහි මනාකොට පිහිටවන ලද සිත් ඇතිවයි මම වාසය කරන්නේ කියලා උත්තර දෙන්නේ. ඒ කිව්වේ අර භාවනාව නිසා නැවත නැවත නැවත නැවත නැවත නැවත දිගටම රහතන් වහන්සේට නම් කුසල් සිත් නෙවෙයි. නමුත් ඒ සිත් තුනම් ඔය මේ කියන සෝබන ධර්මයන්ගෙන් යුක්ත සිත් ඒ ක්‍රියාසිත. ඒ සෝබන ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් වලින් උපදවන රූපද සෝභා සම්පන්න ආකාරයක් ගන්නවා. එහෙම තමයි භාවනා කරන පින්නත. ඒ දැන් මෛත්‍රී භාවනාව ගැන කියන්නේ මෛත්‍රී භාවනාව කරන්න පිළිගන්න වෙනවා සුඛං සුපති සුඛං පටිබුද්ධති නපාපකං සුඛිනං පස්සති මනුස්සානං තියෝ හෝති අමනුස්සානං තියෝ හෝති දේවතා රක්ඛන්ති මුඛවං වූ විපස්සීදති එහෙම නෝනේ තුවටං චිත්තං සමාධියති නාස අග්ගිවා විසංවා සත්තං වා කරති උත්තරින් අපට විඥාන්තෝ භක්ම ලෝකූපගෝ හෝති කියලා එහෙම නේද 11ක් දක්වේ දක්වනවනේ 11ක් නේ ඒකාදසාංශංශ සුඛං සුපත සුඛං පටිබුද්ධති සපසේ නිදනව සපසේ අවදි වෙනව නපාපකං සුඛිනං පස්සති නපුරු දීන දකින්නේ නැහැ දේවතා රක්කන්ති දෙවිවරු ආරක්ෂා කරනවා මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති මිනිසුන්ටත් ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා අනුස්සානම් පියෝ කි අමනුස්සානම් ඊළඟට මුඛවන්නෝ විපස්සීදති මුහුණේ වර්ණය පහපත් බව පහදිනවා ඒ කියන්නේ පහදුණු වර්ණයක් පහපත් බවක් මුහුණේ ඇති වෙනවා මුඛවන්නෝ විපස්සී තුවතන් චිත්තං සමාධියති කියන්නේ බොහොම ඉක්මනට හිත සමාධිමත් වෙන. අසම්මූණෝ කාලංකරෝති කියන්නේ මිය යන විට මුලා වූ සිහියෙන් සිහිමුලා වන්නට සිහිමුලා වන්නේ නැතිව මිය යනවා. උත්තරින් අපපටි විඥාන්තෝ ඒ ජීවිතයේ ජීීම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඒ ලෝකෝත්තර ධර්ම ප්‍රතිවේධ කලේ නැත්නම් ඒ කිවේ ඒ මේ සමාධියෙන් මෛත්‍රී සමාධිය ඇති කරගෙන ඒ පාදික කරගෙන විදර්ශනා වඩලා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලෙන් අරහත්ත්වයට පැමුණුනේ නැත්නම් භක්ම ලෝක උපදෝ හොති ධ්‍යාන උපදවාගෙන භක්ම ලෝකෝත්පත්තිය ලබනවා දැන් ඒ ඉන්න අර්ථයේදී අර භාවනාමය සිතින් උපදවන රූප හේතු කොටගෙන මුහුණ පැහැපත් වෙනවා. දැන් ඒ නිසා මේ අකුසල ධර්ම හේතු කොටගෙන තමා මේ දැවි නැති අනේ 10 සංසිඳගෙන බවක් මේ ධර්මයන් දී තිබෙනවා. සෝබන ධර්මයන් දී තිබෙනවා. ඒ බව දක්වන චෛතසික දෙක තමා කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. සිතේ දාහය සංසිඳ වීම චිත්තපස්සද්ධියම වේදනා සංඥා සංකාර කියන ඒ චෛතසික ධර්මයන්ගේ සංසිඳීම කායපස්සද්ධිය වශයෙන් දැක්කේ. ඉතින් මේ දෙක දියුණු වූ කල්හි ඒ දෙක සහිත වූ සිතින් උපදවන රූප කර්ම කොටගෙන කයේද ඇති වෙනවා ඒ සංසිඳීම. එබැවින් මේ පස්සද්ධිය යමෙකුට ඇති වේද ඒ පස්වද්දිය දියුණු වෙන්නට දියුණු වන්නට භාවනා කර්මය ඒ තැනකට ප්‍රියජනක කිසිදු අමාරුවක් නැති දෙයක්. සමහරු භාවනා කිරීම පිළිබඳව කතා කරන විට මේ භාවනාවේදී මොකද වැනෙන්නේ? ඒ වැනෙන එක භාවනාව නෙවෙයි ආදී මේ කියවක් කියනවා. නමුත් වැනෙන්නට පුළුවන් බවකුත් තිබෙනවා භාවනාවේදී. ඒක භාවනාවෙන් වෙන දිනුවක් නන් නෙවෙයි. නෙවෙයි නමුත් ඒවා නැති කරගන්නට ඕන. මේ තිනතුන් ඔය කියවා තිබේ නම් පටිසම්භිදා මාර්ගයේ යන ආනාපාන ආනාපාන සමාධිය පිළිබඳ ආනාපාන සති සමාධිය පිළිබඳව එහි එන ආනමනා විනමනා පනමනා කියලා ඉදිරියට නැමෙන එක පස්සට නැමෙන එක පැතිවලට නැමෙන එක ඒ ඒ ආනාපානයේ යෙදෙන අයට සිදුවෙන තත්වයන් හැටියට දක්වනවා. නමුත් ඒක ඒ භාවනාවෙන් වෙන දියුණුවක් නෙමෙයි. ඒවා දුරු කර ගන්නට ඕන. ඒවා ක්‍රමයෙන් කෙනෙකුට ඒවා මෙනෙහි කරලා දුරු කරගෙන ඉදිරියට යත හැකියි. දැන් එහෙම දියුණු සමාධියක් සිතක් එන ඇති කරගත්තම ඒ සමාධිමත් සිතේ උපදනා වූ පස්සද්ධියද බලවත් එකක්. ඒ බලවත් පස්සද්ධියේ හේතු කොටගෙන තමා කාල නියමයක් නැතිව භාවනා කිරීමට මේ අදහස් කළේ මා තමාට මේ භාවනාවේ කල්ගත වෙනවා දැනෙන්නේ නැති තරමට කල්ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඒ මොකද Tamanට කිසිදු වෙහසක් නැහැ, අමාරුවක් නැහැ. ඕනෑ තරම් දේලා ඒ භාවනාවෙන් යුක්තව කල් ගත කරන්නට පුළුවන්. එහෙම තත්ත්වයක් ඇති. එහෙම වන්නේ මේ පස්සද්ධියේ බලවත්කම හේතුකට. ඉතින් බුදුරජාණන් වහන්සේ පස්සද්ධිය පිළිබඳව දක්වනවා. අත්ති වික්කවේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, තත්ථ යෝනිසෝ මනසිකාර බෞමිකාරෝ අයමාහාරෝ අනුත්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණයි කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන මේ දෙකක් තිබෙනවා. ඒ දෙක තමයි පස්සද්ධි සම්බෝධ්‍යංගය කියන්නේ. ඒ පස්සද්ධි සම්බෝධ්‍යංගය නූපන් පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇතිවීමට ආ ඇති වූ පස්සද්ධි සම්බෝධ්‍යංගය දියුණු වීමට සම්පූර්ණ වීමට කුමක් දුවමනා කරන්නේ ඒ පස්සද්ධියම නැවත නැවත වැඩිම දියුණු කිරීම ඉතින් ඒ ප්‍රශබ්දය උපදවා ගැනීම භාවනාවෙන්ම කළ යුත්තක්. භාවනා කරන කෙනෙකුට. මොකද අනිත් අවස්ථාවලදී උපදවා වූ ප්‍රශබ්දය ඒතරම් කාලයක් පවතින්නට බෑනේ. يعني પરම්පරාව වශයෙන් උනා. දැන් අපි යම් කිසි පුණ්‍ය කර්මයක් දන් දෙන්නේ. ඒ දන් දෙන ක්‍රියාව යම් කිසි කාලයකට සීමායි. ඊට පස්සේ ඒ පිළිබඳව ජයතම මෙහි කර කර ඉන්න අය නෑනේ. භාවනාව එහෙම නෙවෙයි. භාවනාව Taman මේ භාවනා කරන්නේ යමක් පිළිබඳවද නැත්නම් යම් භාවනාවක්ද කරන්නේ ඒ කරන කාලය යම් කිසි මේ දානීය දෙන්නට යොදාගත්ත කාලය කියලා අපි ගනිමු. ඒ කාලෙහිදී වුවත් එකම අරමුණක අපේ සිත පවත්වන්නේ නැහැ. අපි වෙන වෙනත් ක්‍රියාවල යෙදෙනවනේ. දැන් මේක එහෙම නෙවෙයි. භාවනා කර්මයමයි. එහෙම වෙන විට එකින් එකට එකින් එකට ඒ ඒ අවස්ථාවෙන් අවස්ථාවක මේ ධර්ම දියුණු වෙනවා බලවත් දැන් එක සිතකින් ඊළඟ සිතට ලැබෙන උපකාරය සමාන ජාතික උපකාරය අපි දක්වනවානේ ආශේවනයේ කියලා ආශේවන ප්‍රත්‍ය ඉතින් එහෙම එක සිතකින් එක සිතකට ආශේවනයේ වඩි දැන් ඇති කරගන්නා ලද දියුණුව ඊට පසුව උපදවා ගන්නා ලද ධර්ම උපදවා ගන්නා ධර්මයන්ට උපකාර වෙනවා. උපකාර. එහෙම නැත්නම් කෙනෙක් දිගටම භාවනා කරනවායි කියන්නත් බෑ. හැබැයි භාවනා නොකරනවායි කියන්නත් බෑ. ඒ සඳහාම වෙන් වූ අය. දැන් සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ වදාරා තිබෙන පරිදි තමන්ගේ කිසිදු වැඩක් සිහියෙන් තොරව නොකිරීම වශයෙන් හැම විටම හැම තිස්සෙම සිහිය පවත්වමින් නම් ක්‍රියා කරන්නේ. ඒ අය භාවනාවෙන් තොරයි කියලා කියන්නට බෑ. ඒ නිසා නර එක හඳුනනමක් කීවේ. මරණාසන්න අවස්ථාවේදී තහර භික්ෂුන් වහන්සේ ඇසු විට කුමන මාර්ගඵලයකට පැමිණද ඔබ වහන්සේ කියලා අවත්නි මම කිසි මාර්ගඵලයකට පැමුණුනේ නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනය බලාපොරොත්තු වන බැවින් කියලා. ස්වාමීන් වහන්සේ මේ පිරිනිවන් පානවයි කියලායි මේ මිනිස්සු ඇවිත් සිටින්නේ. ඒ ගැන ආරංචිය ලැබිලා. ඔබ වහන්සේ ප්‍රත්‍යඥ කාලක්‍රියාවෙන් කලුරිය කළයි කියලා දැනගන්නට ලැබුණා. ඔවුන්ට මහත් මේ සිතේ විපිලිසර බවක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඇවැත්නි මාව ටිකක් Hindu වර්ණටයි කියවන කෙලින් කරලා. මේ Hindu වලත් එහාට ගියාම ආපහු කතා කළා. කතා කරේ තමන්ගේ වැඩ සම්පූර්ණ වෙලා. කිව්වා ස්වාමීන් වහන්සේ මේ මේ ඉතාම අමාරු අවස්ථාවකදී ඔය කරපු වැඩේ පුදුම දෙයක්. ඉව නෑ ඒක පුදුමයට කරුණක් නෙවෙයි. ඒක නෙවෙයි පුදුමයට කරුණේ. පුදුමේ ඒක පුදුමයට කරුණක් නොවන්නේ Tamange අර බලාපොරොත්තුවක් තිබුණු නිසායි එහාට ගියේ නැත්තේ. මේ නවත්තගෙන හිටියා. මේ බලාපොරොත්තුවෙන් නවත්තලා තිබුණා. මෛත්‍රී බුද්ධ ශාසනය. ඒ නිසා දැන් විහාර භාවනාව පිළිබඳව එන විට මේ පිළිතුරු ගන්නවා විදර්ශනාවේ ඒ පරම කෝටිය ලෙස නැත්නම් කොන හැටියට දක්වන විසුද්ධියේ එනවනේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට අන්තර්ගත කොට දක්වන ඥාන තිබෙනවනේ උද්‍යවේ භංග බය ආදීනක නිබ්බිදා මුචිතු කම්මතා ප්‍රතිසංඛා සංඛාරුපේක්ඛා අනුලෝම කියන මෙන්න මේ අනුලෝම ඥානය අනුලෝම ඥානයට කැමින සිටියේ ඒ අනුලෝම ඥානය නිවන සලකමින් සිටින නුවණක් නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනවා නෙමෙයි. නමුත් අනුමාන වශයෙන් නිවන මේ සංස්කාර ධර්මයන්ගෙන් තොර වූ ස්වභාවය වූ නිවන කරා මෙහෙයන ලද නැත්නම් හැරුණු සිතක් පිරෙන්නේ අවස්ථාවේ. ඒ නිසා තමයි අර දිසා කාකයාගේ උපමාව එහෙම දක්වලා තිබෙන්නේ. ඒ අනුලෝම ඥානෙහි සමහරු බොහෝ විට බොහෝ වේලා ගත කරනවා. සමහරට එකවරටම එහාට පණින්නේ නැහැ. ඒ අනුලෝම ඥානෙ එහාට යනවා වගේ ආපහු දැස්මක්, නැග්මක්, බැස්මක් එහෙම තිබෙන අවස්ථාවක් ඒක. අන්න ඒ අනුලෝම ඥානයට ඇවිත් මේ හම්බුරු හිටියේ. Tamange තිබෙන බලාපොරොත්තුව නිසා මෛත්‍රී බුද්ධ ශාසනය බලාපොරොත්තු නිසා මෙතන මේ පින්ම පැන්නේ නැහැ. ඒක අත්හැරියා මේ ගෝල මේ දහර භික්ෂුන් වහන්සේගේ කතාව අහපු හැටියේ ඒ ප්‍රාර්ථනාව ඒක අත්හැරියා. ඉතින් එතකොට අර ඒ කියන්නේ අර හරියට වතුරක් ගහගෙන යන වතුරන් නවත්තන්නට යමක් දැම්මා වගේ. ඒක කඩලා දැම්මම වතුර ගහගෙන යනවා. අන්න ඒ වගේ තත්ත්වයක් උනේ. වහන්සේ රහත් වුණා. ඉතින් කිව්වා ඒක නෙමෙයි පුදුමේ. ඒ මේ අවස්ථාවේදී රහත් වුණේ. යම් දවසක මා මේ සාසනික පැවිද්ද ලැබුවෙන්ද මම මේ සාසනික පැවිද්ද ලැබුවෙන්ද එදා සිට මේ මොහොත වනතුරු සිහියෙන් තොරව කිසිදු ක්‍රියාවක් කළේ නැත. ඒකයි පුදුමයට කරන්නේ. ඒකයි පුදුමයට. ඉතින් එයින් අදහස් කරන්නේ මොකක්ද? ඒ හාමුදුරුව මහනගුදා පටන් මේ මොහොත දක්වාම භාවනාව කළ කෙනෙක්. භාවනාව කෙරෙන්නේ. ඒක එතකොට මේ යාව ජීවික ප්‍රතිපදාවක් එක. ජීවිතාන්තයේ තෙක්ම පැවැත්වුවක් ඒ භාවනාව. යම් දවසක පටන්ගෙන එදා සිට. අන එහෙම ඒ නිසා එහෙම ආයෙත් කොයිතරම් ප්‍රශ්‍රබ්දයක් තියෙනවා. ඒ භාවනාව නීරස වෙන්නේ නැහැ ඕනතරම් වෙලා ඒ වාස්තුන්නට පුළුවන්. ඒ නිසානේ සමහරුන්ට බොහොම ප්‍රශ්න මතුවන්නේ. ඔච්චර වෙලා ඔය තරම් වෙලා කොහොමද වාඩි වෙලා ඉන්නේ කියලා. සමහරුන්ට මිනිත්තු 10ක් 5ක් 15ක් 20ක් කියන එක බොහොම අමාරු වෙන්නේ වාඩි වෙලා ඉන්නේ. සමහරු පැය ගණන් ඉන්නවා. පැය ගණන් ඉන්නවා. කොහොමද ඉන්නේ? ඒක කය පුරුදු වෙනවා තමයි. නමුත් කය පුරුදු වූ පවණින්ම සේම කරන්නට බෑනේ. ඇතැම් ඇතැම් වේදනාව එහෙම ගෙලදෙන්නට පුළුවන්. මේ ඔක්කොම සංසිඳී යනවා. අන්න ඒ සංසිඳීම තමයි පස්සද්ධිය. ඒකෙන් එහෙම පස්සද්ධිය ඇති වුණාම බොහෝ වේ සමාධියට ඒ උපකාරයක්. දැන් මේ පින්නතුන් දන්නවා අර විනයෝ සංවරත්ථාය. සීලය කුමක් සඳහාද? සංවරය පිණිස. සංවරෝ අවිපටිසාරත්ථාය. අවිපටිසාරය කියන පසුතැවිලි නොවන බව සඳහා සංවරය හේතු වෙනවා. Taman සංවර වුණා නම් වැරදි කළේ නැහැ. ඒ නිසා විකීසර බව දුර වෙනවා. අවිපටිසාරක. අවිපටිසාරෝ කාමජ්ජක්කාය. අවිපටිසාරය කියන විපිලිසර නොවන බව හේතු කොටගෙන ඇති වෙනවා. ප්‍රමෝද්‍යය. ප්‍රමෝද්‍යය කියන්නේ ලා ප්‍රීතිය. කාමජ්ජං සීතත්ථාය. ප්‍රමෝද්‍යය හේතු වෙනවා ප්‍රීතියට. පීතිපස්සද්ධාය. දැන් පීතිපස්ස සම්බෝධ්‍යංගයට අනුකූලයි බුදුරජාණන් වහන්සේ රසද්දි සම්බෝධ්‍යංගය වදාරන්නේ. ප්‍රීතිය රසද්දිය පිණිස හේතු වෙනවා. ප්‍රීති රසද්දත්තාය. රසද්දි සුඛත්තාය. රසද්දිය සුඛය පිණිස. කායික මානසික සුඛය පිණිස. සුඛං සමාදත්තාය. සුඛය සමාධිය පිණිස. සමාධි යථා භූත ඥානදස්සනත්ථාය සමාධිය ඇති සැටි දැනගන්නා නුවණ පිණිස යථා භූත ඥානදස්සනම් නිබ්බිදත්ථාය ඇතිතතු දැනීමේ නුවණ ස්කන්ධ පංචකය පිළිබඳ කලකිරීම ඇතිවීම පිණිස නිබ්බිදා නිබ්බිදත්තා නිබ්බිදා විරාගත්තා ඒ නිර්වේදය නොඇලීම පිණිස විරාගෝ විමුක්තත්තාය ඒ විරාගය විමුක්තිය පිණිස විමුක්ති විමුක්ති ඥාන දස්සරත්තාය විමුක්තිය විමුක්ති ඥාන දස්සනය පිණිස විමුක්ති ඥාන දස්සනං අනුපාදා පරිනිබ්බානත්තාය විමුක්ති ඥාන දස්සනය අනුපාදා පරිනිර්වාණය පිණිසත් කිය ඒ පිළිවෙලක් ප්‍රතිපත්තියේ පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ වදාළා. සූත්‍රයකම එනවයි. ඒ උපනිෂ සූත්‍රයකයි කියලා මට මතක. උපනිෂ සූත්‍රයක එනවා ඒ පිළිවෙත. දැන් ඒකෙන් තේන්නේ පස්සද්ධි කුමක් සඳහාද? පස්සද්ධිය සුඛය පිණිස. සුඛය සමාධිය පිණිස. ඒකට ඒ පස්සද්ධිය නිසා ඇතිවන කායික මානසික සැපක් වෙනවා. ඒ සැපය හේතු වෙනවා චිත්ත සමාධිය පිණිස. ඒකට පස්සද්ධියෙන් කරන්නේ කෙලෙස් සංසිඳවීම. කෙලෙස් සංසිඳවීම. ඉතින් මේ කෙලෙස් සංසිඳවීම නිසා ඇතිවන මේ පස්සද්ධිය උපදවා ගන්නට ඉවහල් වෙන කරුණු බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පස්සද්ධියම නැවත නැවත වැඩිම පස්සද්ධිය ඇතිවීමට හේතු වෙන කරුණු දැනගෙන ඒ අනුව ඒ පස්සද්ධිය දියුණු කරගන්න. ඊළඟට අටුවාවේ දක්වනවා කරුණු හතක් කියන්නේ සත්‍ය ධර්මා කියලා තමයි එන්නේ. එකක් පනීත භෝජන සේවනතා, උතුසුත සේවනතා. මතක් වෙන විදිහට කියමු වෙලත් නැති නිසා පනීත භෝජන සේවනතා. ප්‍රනීත භෝජන සේවනය කිරීම. පනීත භෝජන, ප්‍රනීත ආහාර, ප්‍රනීත ආහාර දැන් ආහාරවල ප්‍රණීත ආහාරය කියන්නේ හොඳ මේ ආහාරනේ <laughs> ඉතින් ඒකට මක්ෂ මාංශත් ඇතුළත් ව්‍යංජන මක්ෂ මාංශත් ඇතුළත් ප්‍රණීත භෝජන කියන විට ඒ ප්‍රණීත භෝජන සේවනතා ප්‍රණීත භෝජන අනීත භෝජන සේවනතා ඒ කෙනෙකුගේ සිතේ ඒ ප්‍රශබ්දය ඇතිවීමට හේතු වන කරුණක් හැටියට දක්වන ඒ ප්‍රණීත භෝජනය භාවනා කරන පින්වතුන්ට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේට ලැබෙන්නටත් පුළුවන් නොලැබෙන්නත්. දැන් ඒ මොකද ලැබෙන්නටත් පුළුවන් නොලැබෙන්නටත් පුළුවන් කියන්නේ උන්වහන්සේ ලබා ගන්න තමන්ට ඒ දාණය දෙන දායකයන්. වාසක උපාසිකාවන් දෙන්නේ. දැන් ආහාර වශයෙන් අපි ආහාර වශයෙන් ගනු ලබන දෙය. ඊටාම හොඳ ආහාරය නම් තමාම පිළියෙල කරගන්න ආහාර. තමාම පිළියෙල කරගන්නවා නම් යම් ආහාරයක් ඒක තමයි ඊටාම හොඳේ. නමුත් භික්ෂුන් වහන්සේට ඒක කරන්න බැහැ. උන්වහන්සේට සාමන් පාඨය පහලක්. සාමන් පාඨය කියන්නේ තමාම උලා පියාගෙන වැළඳීම කරන්නට බෑ. භික්ෂුන් වහන්සේ ගිනිසිඟා වැඩ එහෙම නැත්නම් දායකයන් විසින් දාන වශයෙන් පිළිගන්වන ලද ආහාරයකුයි පළඳන්නට තිබෙන්නේ. දැන් ගියනට නම් පුළුවන් Tamanටම. දැන් ඒ නිසා භික්ෂුන් වහන්සේට ප්‍රණීත ආහාර කියන එක පිළිබඳ අපේක්ෂා තබන්නට බෑ. උන්වහන්සේගේ ජීවිකාව ජීවිතේ පවත්වාගෙන යන්නට ආහාරය ඕන. ඒක පිළියාලෝක භෝජනයේ. පිළියාලෝක භෝජනය කියන්නේ පිළිසුඳා වැඩිීමේදී ලැබෙන ආහාර. ඒ වික්ෂුන් වහන්සේට උපකාර කරන ඒ දායකයන් දායිකාවන් සිටිනවා. උන්වහන්සේලාට ප්‍රණීත ආහාර පූජා කරනවා. එය මේ පස්වද්දි සම්බෝධියංගයට උපකාරක ධර්මයක් ඇටියටයි දක්වන්නේ. ඒ ආහාර ලැබීම. නමුත් ඒ ප්‍රණීත ආහාරය ප්‍රසද්ධියේ වැඩිවීමට ඉවහල් වෙනවා වගේම ඇතන් විට අකුසලයන් ඇතිවීමටද කාරණයක් වන්නට පුළුවන්. එහෙමත් පුළුවන්. දැන් අපි ගනිමු එහෙම ප්‍රණීත භෝජනයටම ප්‍රණීත ආහාරයක් ගැනම සිත යොමු කරගත්ත භික්ෂුන් වහන්සේ නමක් වෙතොත් උන්වහන්සේට එබඳු ප්‍රණීත ආහාරයක් නොලැබුණු අවස්ථාවකදී ඒ ලැබුණු ආහාරය පිළිබඳව ඒ ආහාරය පිළිගන්නේ අය පිළිබඳවත් ඇති වෙන්නට පුළුවන් ධම්මස. ධම්මස. සමහර විටක ඒ කියාපානටත් බැරි නෑ. එහෙමත් අය සිටිනවා. එහෙම නෙවේ. උන්වහන්සේ ලැබෙන ආහාරය කවරක් වුවත් ඒ ආහාරයෙන් සෑහීමකටපත් සෑහීමකටපත් වන්නට පුළුවන් වන්නට ඕන. සෑහීම. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ ආහාරය පිළිබඳව මෙනෙහි කිරීමක් ප්‍රත්‍යවේක්ෂාවක් දක්වලා තිබෙනවා. නේව දවාය න මදාය න මණ්ඩලාය න විභූෂණාය ඔය ආදි වශයෙන් කරුණ දක්වලා තිබෙන්නේ. ඒ ආහාරය පිළිබඳව ඇතිවන තෘෂ්ණාව දුරු කරන්නට ආහාර ගේද්ද දුරු කරන්න. ප්‍රණීත භෝජන ලැබෙන එක නරක නෙවෙයි. නමුත් සමහරෙකුට ඒ ප්‍රණීත භෝජන වශයෙන් සැලකනු ලබන දේම Tamanta අපත්‍යයි. සමහර විට එහෙම වන්නට පුළුවන්. සමහර කෙනෙකුට හොඳ ආහාර තවත් කෙනෙකුට නරක වෙනවා. Tamanට නෑ ඒ ආහාර දිරවීමේ ශක්තිය. එහෙමයි ඒ එහෙම කෙනෙක් එතකොට Tamanට ගැළපෙන ආහාරයක් වර්ධීම කළ යුතුයි ප්‍රණීත ලැබුණයි කියලා ප්‍රණීත ඒවා වළඳන්නේ නැතිව ඒවා වෙන කෙනෙකුට කවරලා ඒ කෙනෙක්තාවකින් ලැබෙන රුක්ෂ ආහාරයක්වත් වළඳලා Tamanගේ ජීවිකාව ජීවිතය පවත්වාගෙන යන්නට ඕන තමා කරන මේ භාවනා කර්මය නැත්නම් Tamanගේ ශ්‍රමණ ජීවිතය හොඳ හැටි පවත්වාගෙන යන්නට. එබැවින් අර ප්‍රණීත භෝජන ගැන සැලකීම සුදුසු නෑ. ලැබුණොත් තමයි. ඉතින් ඒක නිසා සමහර කෙනෙක් ප්‍රණීත භෝජන කටින් කියා ලබා ගන්න. Taman කියන විඤ්ඤාති වචී විඤ්ඤාතේන කියලා ලබා ගන්න. මට මේ ළඟදී මහත්මයෙක් කිව්වා ඒක තැනකදී ඒ දායකයෝ ආවම මේ ධානියක් බාර දෙන්නට ඒ අය ප්‍රණීත දෙයක් දෙන්නට අපි කැමති මේ මොනවාද හාමුදුරුවෝ හොඳ ජීවන කකුල් හොඳ ඉතින් ඉතින් මේ බලන්න වගේ. දැන් එහෙම නම් අපට සරිත්හාඳුරන් පිළිබඳ වූ ප්‍රවෘත්තිය ඒ කතාව දැනගත්තම පේනවා උන්වහන්සේලා මොන තරමේ ආදර්ශයක්ද පිළිතුරලා තියෙන මේ ශාසනය මේ ශාසනය යම් තාක්කල් පවතීද ඒ තාක්කල් අමතක නොකළ හැකි ආදර්ශයක් දැක්කේ අඩේ අමාරුව. සුව කරගන්නට මෑණියන් වහන්සේ Tamanta පිළියෙල කර දුන්න ආහාරයක් ගැන මුගලන් හාමුදුරුවන් ඇසූ කාරණයට උත්තර දී වශයෙන් ප්‍රකාශ කළා. ඒක අසාසිතී දේවතාවෙක් කළ ප්‍රයෝගයක් හේතු කොටගෙන මහන්සියට විගලන් හාමුදුරන්ට ඒ ආහාරයෙන් දානයක් වශයෙන් ලැබුණා. ශරීර හාමුදුරන්ට ගෙනෙවි. අවැත්නේ පිළිගෙන බලනන්නට ඒ කියවම බැලුවා යහඳුර කොහොමද මේක ලැබුණේ? Tamange කටින් පිට වුණු වචනයක් නිසායි මේ దేవතාවා මේ ගැන ඉන් කියලා මේ ලබා දුන්නේ. ඒක වළඳන්නේ නැtei කිව්වා මේ බඩ පැලිලා බඩවැල් එළියට ඇවි ආවා. ඔය ආර්ය වළඳන්නේ නැtei. එතකොට මගේ ආජීවෝ ගර හිතෝ මම. මගේ ආජීවය ගරහවට ලක් වෙන දෙයක් වෙනවා ඒක. වළඳන්නේ. ඉතින් මුගලන් හම්බුනේ ගිහිල්ලා ඒ අහක දැම්මා. ඒකට ආදර්ශ. නැත්තම් ඒ සරියුත් හම්බුරුවන්ට පව් සිදු වෙන්නේ නැහැ. වැළඳුවයි කියන්නේ. එහෙම නැත්නම් මේ ඒ ශික්ෂාවක් පදයක් කැඩෙනවත් නෙමෙයි. මොකද ලෙඩේට ගොමනා කරන බෙහෙතක් වශයෙන් එය ඇසූ අවස්ථාවේදී කීවේ. ඒ නිසා ලැබුණු දෙයක්. ඒත් උන්වහන්සේ ආදර්ශයක්. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ ආදර්ශ දක්වලා තියෙන ආදර්ශ පෙන්වලා තියෙන. ඒක ඒ කියන්නේ පස්චිම ජනතාවට. Tamangen පසුව එන අයට පිළිපැදීමට ආදර්ශයක් තිබෙනවා. ඒකනේ දැන් සමහර කියනනේ හොඳ ආදර්ශමත් ජීවිතයක් කියලා. ඒන් අදහස් කරන්නේ මොකක්ද? ඒ ආදර්ශයේ ගෙන අනිත් අය Tamanගේ ජීවිතය ඒ අනුව සකස් කරගන්නවා. දැන් වික්ෂ ජීවිතය. වික්ෂ ජීවිතය භික්ෂු ජීවිතයකට ඇතුළු වී සිටින භික්ෂුන් වහන්සේ නමක් විසින් ආදර්ශයට ගත යුතු දෙනම වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේම වදාළේ. කවුරුන් ගැනද? සාරිපුත්ත මුත්තල්ලා. යා සාදිසෝ හෝමි යාදිසෝ සාරිපුත්ත මුගල්ලාන. ඒ වගේ වෙමි. කවුරුන් වගේද? සාරිපුත්ත මුගලා. ඒ දෙනම වහන්සේලා. ඒ කියන්නේ උන්වහන්සේලා වගේම මේ නුවණින් අගතෙන්පත් වෙනවයි, නිර්ධියෙන් අගතෙන්පත් වෙනවයි කියන එක නෙවෙයි. උන්වහන්සේලාගේ ආදර්ශමත් ජීවිතය අනුගමනය කරමු කියන එක. දැන් අනේ නිසා ප්‍රණීත භෝජනය ප්‍රණීත භෝජනය කියනකොට මේ පින්නතුන් දන්නවනේ අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පාත්‍රයේ නේද ඇඟිල්ල කුජලේ වල වැටෙන්නේ ඈ ගැලවිලා වැටුණානේ. උන්වහන්සේ ආහාරය ප්‍රතික්ෂේප කළේ නෑනේ. කළේ නෑ. ඒවත් සලකන්නට ඕනේ. වික්ෂුන් වහන්සේ ඇත්තටම අන්යයන්ට පින් උපදවන උල්පතක්. වික්ෂුන් වහන්සේ කියන්නේ. අන්යයන්ට පින් උපදවන උල්පතක්. මොකද ඒකනේ පුණ්‍යක්ෂේත්‍රයේ ඒ ඒ පින් කාටද කරගන්නට තිබෙන්නේ මේ බායකයා කරගන්න. ඒ දායකයෝ කියන්නේ උන්වහන්සේගේ ස්වාමීනි අපි ඔබ වහන්සේගේ දායකයෝ කියලා නමින් වචනයෙන් ප්‍රකාශ කරපු අය පමණක් නෙවෙයි. උන්වහන්සේට යම් කිසිවක් ප්‍රදානය කරන යමෙක් වේ නම් එතනට දායකෙක් නෙදෙන්නෙක් නේ. එහෙම කෙනෙකුට පින් සිදු කර ගැනීමට ලැබෙන අවස්ථාවක්. ඒ නිසා උන්වහන්සේ ඒ ලැබීමට සුදුස්සෙකු වෙන්නට. ඒ සුදුසුකම තියෙනවා මහානකම නිසාම ලැබෙන සුදුසුකම තියෙනවා උන්වහන්සේට. ඒ සිල්වත් නම් වහන්සේ ලැබීමට සුදුසුයි. සුදුසුයි. ඒ සුදුසුකම ඇති මේ භික්ෂුන් වහන්සේ අන්‍යයන්ගේ පිනට බාධා නොකළේ. ඒ පින පිනට සිදුවිය හැකි බාධා කරනවා. ඒ පින මනසේ කරගන්නට බැරි වෙන අවස්ථා තිබෙනවා. දැන් යම් දායකයෙක් කරුණ දන්නවා නම් ඒ දන්නා දායකයෙකුට අපිට මෙන්න මේවා දෙන්නටයි කිව්වාම ඒ දායකයාගේ හිත මොනවා වෙනවද? ඔහුගේ තියෙන පටන් ගන්නකොටම නරක වෙන්නට පුළුවන්. නරක වෙන්න. ඒ නිසා මහන්සියේ බොහෝම සැලකිලිමත් වන්නට ඕන. අපත් බොහෝම සැලකිලිමත් වන්නට ඕන. අපි වික්ෂුන් වහන්සේ ගැන බොහෝම සලකනවා. වෙන සලකන්නට කවුද ඉන්නේ? උන්වහන්සේට සලකන්නට ඉන්නේ. මොන මේ උපාසක උපාසිකා කියන මේ දෙපිරිස. ඒ දෙපිරිස වහන්සේගේ සුවදුක් බලන්නට ඕන. උන්වහන්සේට වමනා කරන හැම දෙයක්ම සපයන්නට ඕන. ඒක හරි. ඒ වගේම උන්වහන්සේ හොඳ ජීවිතයක් ගත කරන්නට ඕන. උන්වහන්සේටමයි මේවා වැඩියම අදාළ වන්නේ. නේ? බෝධිංග ධර්ම වැඩිමේ කියන එක ප්‍රධාන වශයෙන් ආහට විශ්වාසය. ගියෙකුට නිගදරක වාසික කරදී ඉන්නේ බෝධිංග ධර්ම ඒ පරිදිම වඩනයි කියන එක බැරි නෑ. නමුත් අමාරු තමයි. වික්‍රම මහන්සිය කියන්නේ මේ ඔක්කොම කරකට අත්හැරලා ඉන්නවා. ඒ නිසා මහන්සියට මේ පහසු දෙයක්. පහසු දෙයක්. ඒ පහසු ජීවිතය